දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. පෙරවදන වැඩසටහනින් අද අප බලාපොරොත්තු වෙන ඔබට මේ රටේ කීර්තිමත් කවියෙකුගේ අභිනව කාව්‍ය ග්‍රන්ථයක් හඳුන්වා දෙන්න. මෙය නම් කරලා තියෙන්නේ සහෝදර මුහුණුවර කියලා. මේ කවියා දීර්ඝ කාලයක් තිස්සේ තමන්ගේ නිර්මාණ මගින් අපේ රටේ රසිකයන්ට ආස්වාදයක් ඒ වගේම භාවික අත්දැකීමක් දුන්න කෙනෙක්. ඔහු ළමා සාහිත්‍ය රාශියක් දායද කරලා තියෙනවා සිංහල සාහිත්‍යයට ඔන්චිලි කිලි කිල්ල මලේ 1992 ඒ දකුණු පළාත් සම්මාන ලැබලා තියෙනවා ඒ වගේම 1997 කුරුම් වියද්ද කියලා කෘතියක් 1999 වතු සුදු මල් එයත් දකුණු පළාත් සම්මාන ලැබපු කෘතියක් ඩිංගිරිගේ බටනලාව කියලා 2000 පළ කරලා තියෙනවා කෘතියක් ඒ දකුණු පළාත් කුසලතා සම්මාන ලැබපු කෘතියක් පිරිසුදු පිරිසිදු කියලා කෘතියක්. ඊටත් ලැබිලා තියෙනවා නකුරු මලත් කුසලතා සම්මානේ. ඒ 2002 2009 නිජබිම පින්සාර ඊටත් ලැබිලා තියෙනවා ඒ සම්මානෙම අන්තරාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියෙන් තේරිච්ච පොතක් 2012 පොත් කුරුල්ලා කියලා 2012 හොඳම ළමා පොත විකට ඇඳුම කියලා කෘතිය 2015 2018 දී සම්බෝධිකේ ළමා සාහිත්‍ය හොගෙන් මේ සිංහල සාහිත්‍යයට දාය දුන්නා. ඊළඟට 1989 ඇස් ලැබීම කියන පද්‍ය සංග්‍රහය. කලා ප්‍රදීප සම්මානයෙන් පුදලා දෙකක් ඒක 1995 ස්වාධීන සාහිත්‍ය උළෙල ඇගිමුණට ලක් වෙච්ච මංගල දීව පද්‍ය සංග්‍රහය. එය 1995 නිදි නැති ගඟ 2007 ගීත සංග්‍රහයක් සලපතල මල්ව කියලා බොදු ගී සමෘද්ධ කැටියක් 2012. දැන් මේ විස්තරෙන් ඔබට වැටහෙන්නේ නැති මේ අද අප හඳුන්වා දෙන සහෝදර මුහුණුවර කියන කාව්‍ය සංග්‍රහය ඔබට දායාද කරන මේ කවියා ලේඛකයා කොච්චර අත්දැකීමක් තියෙන රචන පරිචයක් තියෙන කෙනෙක්ද කියලා. මේ රංජිත් මල්ලියා වඩු. රංජිත් සර් අපි ආරාධනා කළා එන්න කියලා පෙරවදනට. ඔහුගේ මේ සහෝදර මුහුන් වල කවි පොත ගැන කතා කරා. ඔහු ඇවිල්ලා ඉන්නවා. රංජිත් අපි ඉතාලම ආදරෙන් ඔබ පිළිගන්නවා. මම කැමති මේ කවි පොත ගැන කතා කරන්න ඉස්සෙල්ලා මොකක්ද ළමා පොත් කියලා තියෙනවා. ඒ වගේ කවි පොත් කියලා තියෙනවා. කටි කතා නම කතා සමහරට ඔබගෙන් අනාගතේ බිහි වෙන්න පුළුවන්. නමුත් දැන් මේ ළමා සාහිත්‍ය ගැන ඔබ විශේෂ උනන්දුවක් දක්වන බව පේනවා මේ පළ කරලා තියෙන කුටි රාශිය දැක්කහම ඒ උනන්දුව ඇති වෙන හේතුව මොකද රන්දි? ප්‍රවේශයේදීම ඔබතුමාට ස්තුතිපූර්වකව මම කැමති කතා කරන්න ළමා සාහිත්‍ය කියන්නේ ඉතාමත්ම ගැඹුරු සාහිත්‍ය මම හිතන්නේ සාහිත්‍ය වංශයේම තියෙන. අපි කුඩා කාලයේ හොඳ ළමා සාහිත්‍යයක් තිබුණා. අපේ අත්තම්මල සීයලා අපිට අටවහරෙන් අපූර්ව ළමා සාහිත්‍යයක් ගෙනත් දුන්නා. ඒක නිසා අද අපි කවියන් වුණා නම් සාහිත්‍යකරුවන් වුණා නම් ඒකේ මම හිතන්නේ මූලාරම්භය තිබුණේ අපේ වැඩිහිටි පරම්පරාව සහ අපේ පැරණි හොඳ ළමා සාහිත්‍යය තුල. ඒ සාහිත්‍ය පරිශීලනය කිරීමේ වාසනාව අපිට ලැබුණා. ඒ විතරක් නොවේ ඒ කාලේ සෝවියට් දේශයත් එක්ක හොඳ හුවමාරුවක් තිබුණා සංස්කෘතික. ඒ නිසා අපිට ඉතාල වටිනා පොතපත මෙහෙට ආවා. අපිට සාමාන්‍ය මතකයි රේන්බෝ ෆ්ලවර් වගේ කෘති. අපි කුඩා කාලෙම ඇසුරු කරා. ලස්සන වසිලිස්සා. වගේ පොත් කුඩා කාලයෙන් ඇසුරු කරන්න ලැබුණා. ඒ වගේ කෘති ඇසුරු කරන්න ලැබීම අනික ඒක සෝවියට් මුද්‍රණයෙන්ම සෝවියට් මුද්‍රණයෙන්ම ලැබුණා. බැලුවහම මේ පොත්වල තිබුණු ප්‍රමිතිය, නිෂ්පාදන ප්‍රමිතිය පවා ඊට ඉහළ මට්ටමක තිබුණා. ඒ හැම එකක්ම අප ආකර්ෂණය කළා. ඒක නිසා ළමා සාහිත්‍යයට පිවිසෙන්න මම උත්සාහ කළාට එහෙම කරලා තිබුණාට මට බියක් තිබුණා ළමා සාහිත්‍ය කියන දැවැන්ත සාහිත්‍යයට අයිතිවර අත ගහන්න. මම පළමු කොට කවිය තමයි මගේ ප්‍රවේශය කරගන්නේ. කවිය තුල දීර්ඝ කාලයක් සැරිසරලා තමයි ළමා පොතක් කරන්නේ. පළමුවන ළමා පොතත් ළමා පොත් අත්පිටපත් කීපයක් කරපු නමුත් මම ඒවා ප්‍රකාශයටපත් කිරීමේ පසුබෑමක් තිබුණා මොකද නැවතත් කියන්න ළමා සාහිත්‍ය පිළිබඳ තියෙන ගැඹුර නිසා. ඒ අතරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල භාෂා ඒකකය සහ රුහුණු කලාහුල එකතුව වරක් ළමා සාහිත්‍ය අත්පිටපත් තරගයක් පැවැත්වුවා. මේ තරගය සඳහා මගේ පළවෙනි ළමා පොත ඔන්චිලි චිලි චිල්ලමලේ කියන කෘතිය ඉදිරිපත් කළා. මම මේ වෙලාවේ චිත්‍රයන්දේකේ. ඒක එම තරගයේ අත්පිටපත් තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඉන් අනතුරුව මට මේකට හොඳ චිත්‍ර ශිල්පියෙක් අවශ්‍ය වුණා. මගේ මිත්‍රයෙක් හිටියා ඉන්ද්‍රනාත තේනුවර ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක්. මම තේනුවරත් එක්ක මේ ගැන සාකච්ඡා කළාම තේනුවර කිව්වා මගේ චිත්‍ර නිරූපණ තියෙනවා නමුත් මේක වෙනත් කෙනෙකුට කියලා අඳනවා හොඳයි කියලා. මම ඒ වෙලාවේ කිව්වා සිවිල්ලක්කට කියලා අඳින්න මම කැමතියි කියලා. ඉන්ද්‍රනාථ ඒ වෙලාවේ කැමැත්තවත් එක් වෙන්නේ නැහැ සිවිල්ලක්කයි චිත්‍රවලට. වෙනත් චිත්‍ර ශිල්පියෙකුට දෙන්න කියලා ඉන්ද්‍රනාථ යෝජනා කරනවා. මම කිව්වා නෑ තේනුවරට පුළුවන් අඳින්න. ඔබම අඳින්න කියලා. ඒ අනුව කෙසේ වෙතත් අවසානයේ මගේ ඥාතියෙක් හිටියවකට දිවයින පුවත්පතේ වැඩ කළ ඒ ඥාතියා මාර්ගයෙන් සිවිල් වෙත්ත සිංහයන් අතට මේ කෘතිය යවුවා. ඇය එකවරම ප්‍රකාශ කරලා තිබුණ දේ තමයි මම එහෙම චිත්‍ර හැම පොතකටම අඳින්නේ නැහැ. මම ළමා පොත්වල චිත්‍ර අඳින්න තෝරාගන්නේ හොලිවුඩ් නළු නිලියන් චිත්‍රපට තෝරා ගන්න වගේ කියලා. හැබැයි ඒ ප්‍රකාශය මට පොඩ්ඩක් රිදුනා. රිදුනා වුණත් ඊට පස්සේ මගෙන් ඇහුවා ඥාතියා මොකද දැන් කරන්නේ කියලා. ඒ වෙලාවේ ශාන්තකේ හිරත් මහත්තයා දිවයිනේ හිටියා. ශාන්ත මිත්‍රයාට මේ පොත දුන්නා. දීලා ශාන්තගේ මේසුවට ටික කාලයක් තියෙනකොට ඒ අතරේ මේ අත්පිටපත සිවිල් ලක් අරගෙන බලලා තිබුණා. බලලා ඊට පස්සේ මගේ ඥාතියට පවසලා තුණා මිරෙන්ඩෝ මම මේක චිත්‍රය ඇඳලා දෙන්නම් කියලා. එතනින් තමයි පළවෙනි ළමා පොත එළියට වඩින්නේ. ඒ ගමනේ ඇවිල්ලා ළමා සාහිත්‍ය අද තියෙන නිෂ්පාදනයක්. මම මේ නිෂ්පාදනයට අකමැතියි. ළමා සාහිත්‍ය කෘතියක් කරන්න මම දරුවන් එක්ක බොහෝ පර්යේෂණ කරනවා. මගේ අත්දැකීම අදහස ඔළුවට ආවහම මේක මම දරුවන් එක්ක වාචිකව සාකච්ඡා කරනවා. ඊට පස්සේ අත්පිටපත් සකස් කරලා දරුවන් අතරපත් කරනවා. දරුවන් කණ්ඩායමක් අතරපත් කරනවා, ආශ්‍රය කරනවා. ඒ දරුවන්ගේ ප්‍රතිචාරය බලනවා, ඔවුන්ගේ මතකය පරීක්ෂා බලනවා මේ කතාව පිළිබඳව. එහෙම කරලා තමයි ළමා කෘතියක් මගේ දොරට වඩින්නේ. ඔබ ඒක කිව්වහම මේ මට ඒක කරුණක් සඳහන් කරන්න මේ හිතුණා. වර්තමානයේ මේ හුඟක් අයගේ තියෙනවා මතයක් මම හිතන්නේ ළමා පොළු යන්නේ ලේසි කියලා. බොහොම මේ ලේසි වැඩක් හැටියට එහෙම හිතන මේ තත්ත්වයක් තියනවා කියනවත් පේනවා මේ දැන් වරණවත් භාවය ඇති කරලා මේ මොකක් හරි කතන්දරයක් අරගෙන ඒක මේ අපි කතා කරන භාෂාවෙන් ලියලා විචිත්‍ර විදිහට මේ ගහණගෙන කෙරෙන්නේ ඉතින් ඒක හරි මම හිතන්නේ මේ පුදුම විදිහට මේ බිහි වෙනවා ඉතින් ඔබ ඕක කියනකොට මට කල්පනා වෙන්නේ මේ මේක බොහොම අමාරු වෙලක් නෙමෙයි. <laughs> පැහැදිලිව. මොකද හිතන්නේ? පැහැදිලිව. අද හත්රුවරයෙක් වෙන්න හුඟක් දෙනෙක් වර්තමාන ආධුනික ලේඛකයෝ හත්රුවරයෙක් වීම සඳහා තෝරගත් මාධ්‍ය තමයි ළමා සාහිත්‍යය. ළමා කෘතියක් ලෙස පිළිගන්න අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථයකකේ උනත් බැලුවම පිටු 16ක් අවම වශයෙන් තියෙනවා. නමුත් අද වෙළඳපොළ දිහා බැලුවාම පිටු 4කුත් ඇති ළමා පොතකට. පිට කවරයක් එක්කම පිටු හතරක් ඇති පිටු තුනක අන්තර්ගතය තියෙනවා මුල් පිටුව පිට කවරය ලෙස තියෙනවා මේ තමයි ළමා සාහිත්‍යයේ ස්වરૂපය අපිට දකින්න ලැබෙන ඒ වගේම පුංචි උදාහරණයක් කියන්න දවසක් මා කොළඹ සේවය කරමින් සිටියේදී මා ළඟට එන වැඩිහිටි ආධුනික ලේඛකයෙක් මේ ආධුනික ලේඛකයා අතේ පවතිනවා සුදු කඩදාසි කීපයක ලියපු යම්කිසි ලියවිල්ලක්. මට ඔහු කියනවා මේ නිර්මාණය දැන් පොඩ්ඩක් සමීක්ෂණය කරලා දෙන්න කියලා. එදින මට රාජකාරී බහුල දිනයක්. මම කියනවා මේ වෙලාවේ බෑ මට සතියක් හමාරක් දෙන්න මං ගෙදර ගිහිල්ලා බලලා ගෙනත් දෙන්න කියලා. එතකොට කියනවා මේ ළමා අත්පිටපත ළමාපතක අත්පිටපතක් මහු අරගෙන අවිල්ලා තිබුණේ. ඒ පරිසමාප්තියටපත් වෙලා තුන්නේ කිසිසේත්ම. ඔහු කියනවා මේක තව කිවැය කීපයකින් එක්තරා ප්‍රකාශකයෙකුට බාර දෙන්න ඕනේ කියලා. ඒ වගේම මට දැන් කාලය නොතිබුණ නිසා ඉදා කාර්යබහුල දිනයක් නිසා කාර්යාලයේ යමක් බලන්න මේ ගැන. ඔහු මේක මගෙන් අරගෙන ගියා ප්‍රකාශයට බාර දීම පිළිබඳ. ඒ අතරේ මම ඔහුගෙන් ඇහුවා මට හැර වෙන කාටවත් මේ කෘතිය පෙන්වවද කියලා නෑ කිව්වා. හැබැයි ඔහු එමින් ගමනේ මාත් එක අමනාපුනේ නෑ කරලා දුන්නේ නැහැ කියලා එමින් ගමනේ මං හම්බෙලා යන ගමන් කියනවා මට රුපියල් 3500ක් හම්බුණා කියලා මේ අත් පිටපතට. මේක හාෆ් සීට් කඩදාසි කීපයක ලියපු නිකන් සටහනක් පමණයි. ළමා පොතක අත්පිටපතක පරිසමාප්තිය කියලා කියන්නේ ඉතා බරපතල කර්මාවක්. රංජිතේ ළමා සාහිත්‍ය ගැන කියපු කරුණු ඉතා වැදගත්. අපේ පෙරවදන අසන්නන්ට හුඟා කල්පනා කරන්න ඒවා ප්‍රයෝජනවත් වෙනවා කියලා මට හිතෙනවා. අපි දැන් ඔබගේ මේ කාව්‍ය සංග්‍රහය ගැන කතා කරමු සහෝදර මොහුනුවර. දැන් ඔබ කාව්‍ය සංග්‍රහය කීපයක්ම පළ කළා තියෙනවා. ඒක ඔබේ අලුත්ම කාව්‍ය සංග්‍රහය නේද? දැන් කවියෙක් හැටියට ඔබ දීර්ඝ කාලයක් තිස්සේ කාව්‍ය නිර්මාණයේ ඉඳලා තියෙනවා. අපිට ඒ සියලුම පොත් තරම් කතා කරන්න කාලයක් නැහැ. ඔබගේ කලින් පළ කරපු ඒ කාව්‍ය සංග්‍රහ ගැන හිතනකොට අලුත් සහෝදර මුහුණුවර කවි එකතුව හිතින් තුනනේ කෙරුවොත් ඔබ කොහොමද මේ මේ සහෝදර මුහුණුවර පොතේ තියෙන කවි ගැන හිතන්නේ රන්ජිත් මම සාමාන්‍යයෙන් බොහොම ඉවසීමෙන් හිමින සීරුවේ කාව්‍ය කර්මය යෙදෙන්නේ. මේ දීර්ඝ කාලය පුරාම මා කාව්‍ය සංග්‍රහණ හතරයි කරලා තියෙන්නේ. එතනදී මම කවියක් ලියවම හැමතිස්සෙම මමම සංවර්ණයක් කරනවා. ඒ කියන්නේ මම්ම නැවත නැවත මේ කවිය බලනවා මේක මගේ සහෘද පාඨක ප්‍රජාවට යවන්නේ ඉස්සෙල්ලා එහි ප්‍රථම ਵਿਚාරකය සංස්කාරකවරයා බවට මාපත් වෙනවා. මේ කවිපොත මා නිර්මාණය කිරීමට මට පොඩි ඉසිඹුවක් ලැබුණා මොකද මා අවසන් කාල පරිච්ඡේදයේ සේවකලේ හම්බන්තොට අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන නිලධාරියා ලෙස සන්ධ්‍යාව මා බෝඩිමක ගත කළේ ඒ සන්ධ්‍යාවේදී විවේක බුද්ධියක් තිබුණා මට මේ නිර්මාණ ටික නිර්මාණය කරපුවා විශාල සමූහයක නිර්මාණ සමූහයකින් හලලා පෙරලා ගන්න. එතකොට එහෙම නිර්මාණ සමුච්චය තමයි සහෝදර මොහොනවල තුළ සංග්‍රහ වෙන්නේ. හැබැයි එහිදීත් සමහරලාට මට වෙනද කොළඹදී මගේ මිත්‍රයාසුර ලැබිලා ඔවුන් එක්ක මේ නිර්මාණ සාකච්ඡා කරලා මේ නිර්මාණවල ඔවුන් දක්වන අදහස් අනුව මා ලබා ගන්නා මිනුන්දඩු ලබා ගැනීමට තිබූ අවකාශය ටිකක් ගිලිහිලා ගියා. මම්ම තමයි සංස්කාරකවරය වුණේ. මම්ම තමයි ਵਿਚාරකයා වුණේ. ඒ නිසා මේ කෘතිය 100%ක්ම හැම පැත්තෙක්ම මගේ නිෂ්පාදනයක් අවසන් නිගමන ටික තියෙන සියල්ලම මගේ යතේ. වෙනදා වගේ මට මිත්‍රයන් මුණ ගැහෙන්න අවකාශ නොතිබුණ නිසා. හැබැයි දැනට ලැබිච්ච ප්‍රතිචාර දිහා බැලුවහම මගේ పూర్ව කෘති කීපය කෘතිතුනට වඩා කතා බහට ලක් වෙන කෘතියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකට හේතුව සමහර විට රාජසේවයේ සිව් දශකයක අධ්‍යක්ීම් වෙන්නත් ඇති කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන් මගේ රාජසේවා ජීවිතයේදී කොළඹ නාගරික වල ප්‍රදේශයේ වසර 19ක් සේවය කළා. මට ඊටාම මාන්දේලනාරියෙක් ලෙස වුණත් මට බොහොම සමීපව මාර්ගකම් කරුවා, පවිත්‍රතාකම් කරුවා, කසලකම් කරුවා. ඒ වගේ අය එක්ක බොහොම සමීපව ඇසුරු කරන්න අවකාශය ලැබුණා. ඒ අවකාශය තුළ මට අත්දැකීම් සම්භාරයක් ලැබුණා. කොළඹ අවුරුදු 19ක් සේවය කළා ඊළඟට ආයෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ ප්‍රත්‍යන්ත දේශයක වැඩ කරන්න හම්බුණා. එහෙදි දකින්න හම්බුණා එහේ ගොවියා. ඊළඟට තනියලිය එන පාරේ පාසල් එන යන දරුවෝ වීතික විකුණ ගන්න බැරිව දඟලන මිනිස්සු මේ වගේ විවිධ චරිත සමාජයේ මට දැක ගන්නවා වුණා. ඒකේ ප්‍රතිඵලයක් තමයි සහෝදර මුහුණුවර තුළ මේ විදිහට සංග්‍රහ වෙන්නේ. අපිට මේ පොතෙන් අපි දෙක තුනක් ඉදිරිපත් කරන්න අවස්ථාව නැහැ. මොකද කාලය දෙන්නේ නැති නිසා මම අපේ පෙරවදන අසන්නන්ගේ ආස්වාදයේ සඳහා ඔබගේ මහනුගේ කවිය මම කියවන්න කැමති සදා හරිත සෙවණලු අතු පතර විදා බෙදා සිහිල මුනිවර උතුමනට එදා පුරා පාරමී ධම්බෝ සතුන් ලෙදා පිදුම් ලබන්නට පින්සර වුණත් මෙදා සංහිඳ තනා ගන්නට මිස අන් කවර මොනියම් කාරණාවට වෙන්නද පවර රෑදාවලේ සෙවණට ඉති මී ගවර පවසට පිහිට උන් මුදනා සුළු දියර පිසදා චේන් කියතක දත්වල කිලුටු රක්ෂිත වැටෙන් පැන රක්ෂිතයට පිහිටු තිබුණේ නම් අපේ ඇත්තන්ටත් අරතු යන්නට තිබුණානේ නෑසුහා මොරටු දැන් මේ මහනුගේ කවිය ගැන ඔබ යමක් මේ කවිය නිර්මාණය කරපු කවිය හැටියට පැවසුත් උදා අපේ අසන්නම් ඒකෙන් යම්කිසි ආස්වාදයක් වගේම ඔවුන්ගේ කල්පනාව දැල්වෙන්නත් පුළුවන්. අපි පරිසරය ගැන කතා කරනවා මෑත කාලේ නෝ වෙනදාටත් වඩා. නමුත් පරිසරය ගැන කතා කරන පමණින් වෘක්ෂලතාපිය ගැන ඇලදොල ගංගා ගැන කතා කරන පමණින් ක්‍රියාත්මකද කියන එක මුළු ජීවිත කාලය පුරාම මා අත්දකපු දෙයක්. අපි ආරක්ෂා කරමු කියලා පෙළසැදී ඉන්න කණ්ඩායමම අනියම් ආකාරයකින් මේක විනාශ කරන එක තමයි මා දකින්නේ. උදාහරණයක් ලෙස අපි දවසක කඩදාසියක් අපරිදානම කියලා කියන්නේ එක ගහකට හානි කිරීම. මා රාජසේවයේ සිටියේදීත් මට මතකයි මං මගේ දරුවන් ගෙනහවහම මගේ ළඟට ලිපි ලේඛන මම කියනවා මේ කඩදාසි නාස්තියෙන් විතර වැඩ කරන්න එපා කියලා. ඉතින් මේ අපි කතා කරන පරිසරය රැකගන්න ගහකොළ රැක ගැනීම පිළිබඳව අපිට මීට වඩා හොඳ ආකල්ප අරමුණු තියෙන්න ඕන. හැබැයි අපේ රටේ වෘක්ෂලතාදී අතරින් ගස් කීපයකට අත තියන්න පොඩි බයක් තියෙන මිනිස්සු අතර. නුක ගහ, සල් ගහ, ඇසතු ගහ. ඒකට හේතුව ඇසතු ගහ කියන්නේ බෝ ගහ. බෝ ගහ. ඒ වගේ අපේ තවත් ශාක තියෙනවා ඒ වගේ. මොකද ඒකට හේතුව? ඒකට හේතුව ඒක බෞද්ධ සැබඳියාවක් තියෙනවානේ. ඒ හේතුව නිසා පොඩ්ඩක් අත තියන්න වියක් තියෙනවා. මම හිතන්නේ ඒවටත් අත තියයි දැවමේ වටිනාකමක් තිබුණා. ඔය බෝධියක් උනත් කපාගෙන යන්න බැරි නෑ රෑක. ප්‍රත්‍යන්ත දේශයක තියෙන විහාරයක තියෙන බෝධිය අරුතු සහිත අරුතු සහිත වුණානම් ඒක තමයි ඇත්ත කතන්දරේ වර්තමානයේ තියෙන මොකද ඒකට අත නොකිය ඉන්නේ පැහැදිලිවම ඒක බෝධියක් වීම නිසා අද සල්ගහක් වුණත් දකින්න නැහැනේ සල්ගස් වෙන්දත් පොත් තිබුව පමණින් සල්ගස් දකින්න නැහැ දුක ගහට අත තියන්නම් බය වත්තක තිබුණත් කපන්නේ නැහැ ඒ අර ආගමික චින්තාවන් නිසා ඉතින් මෙතනදී මම කියන්නේ නුග ගහට හත්වෙච්ච සැබෑ ඉරනවා. නමුත් මේක මේ නුගගහක් ආශ්‍රය කරගත්තට ගහක් කැපීම ආරක්ෂා කිරීම කියන කතන්දරේ ගත්තට මම කතා කරන්නේ සමාජයේ වෙනත් ගැඹුරු පැතිකඩක් පිළිබඳව. ඒක ඉතින් දකින්න ඕනේ මම නෙවෙයි මගේ සහෘද පාඨක ප්‍රජාව වාචාර්ථය නුගගහේ කවිය. ඉන්නේහා යමක් තියෙනවා කියලා මා කියන්න යා යුතු නෑ මං හිතන්නේ. ඒක මගේ රසිකයා පාඨකයා විඳගනී කියලා මා විශ්වාස කරනවා. ඔව් ඔබ කවියෙක් හැටියට දීර්ඝ කාලයක් කාව්‍යකරණයේ නියුලිත් කවියෙක් හැටියට මේ ප්‍රශ්නේ මම ඔබ අහන්න කැමතියි දැන් කවි ලියන්න බෑනේ අත්දැකීම් නැතුව ලියන්න බෑනේ ඒක අත්දැකීම ඔබගේ වෙන්න පුළුවන් පොතකින් ගත එකක් වෙන්න පුළුවන් වෙන එක්කෙනෙකුගේ වෙන්න පුළුවන් කාගේ හෝ මොකක් හරි මේ ඉවර අත්දැකීමක් අවශ්‍යයිනේ අපි හැමෝම අත්දැකීම් ලබනවානේ නමුත් අපි ඔක්කොටම කවි ලියන්න බෑනේ දැන් ඔබ ලබන අත්දැකීමත් කවියක් බවට පත්වීමේදී ඒ අතරේ මොකක් හරි සිද්ධ වෙන්න ක්‍රියාවලියක් තියෙනවානේ. ඇහෙන් දැක්ක නැත්නම් කනෙන් ඇහුවා, හිතින් වින්දා. එහෙම එකක් කොලේකට එනවා අකුරු වලින් කවියක් වෙලා. එසේ කවියක් බිහිවීමයි අර මුල් අත්දැකීමයි අතරේ මොකක්ද සිද්ධ වෙන්නේ? ඇත්තටම අපි අහන දකින කියවන අත්දැකීම් තමයි අපි නිර්මාණවට පරිවර්තනය වෙන්නේ. අහන දකින කියවන අත්දැකීම්. මේ අත්දැකීම් ආවට මේක කාව්‍යාන භූතියක් බවට පරිවර්තනය වෙන්න අර දසාඩ මාසක් වගේ කාලයක් ගත වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර වෙලාවට මම ලැබු මූලික අත්දැකීම නෙවෙයි ප්‍රතිනිර්මාණය වෙන්නේ සමහරලාට. ජීවිත කාලය පුරා තවත් අත්දැකීම් සම්භාරයක් එක මේක සම්මිශ්‍රණය වෙනවා. එලාට අපි කොච්චර කිව්වත් කවියක් ලියනකොට ඒක નિરાයාසයෙන් බිහුණයි කියලා નિરાයාස ව්‍යායාමයක් නෙවෙයි මේක. කවියාගේ තියෙන භාෂාමය කුසලතාව, ශක්්‍යතාවන් ඔහු ලැබූ ජීවිත පරිවිඥාණය ජීවිත කාලය පුරා. ඒ වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ ඔහු ලැබපු අත්දැකීම් මේ සියල්ලම කැටිවල සමහරලාට ආරම්භක වස්තු විෂය වෙනත් දෘෂ්ටි කෝණයකින් තමයි එළියට එන්නේ. උදාහරණයක් විදිහට දැන් කැමරාවේ කෝණ 360ක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට අද තත්ත්වය අනුව කැමරාවක් මෙහෙවන්න පුළුවන්. නමුත් ඊට දක්ෂ ඡායාරූප ශිල්පියෙක් මේක ඊට දුර්ලභ කෝණය හොයාගන්නවා. ඒ වගේ කවියාත් සකීය අත්දැකීම කාව්‍යානුභූතියක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා අර ඊටාම දුර්ලභම කෝණය සොයාගත යුතුයි. ඉතින් මගෙත් එහෙමයි මම මගේ මුලින් ලැබුව අත්දැකීම උදාහරණයකට මහනුගේ කවියම ඒක අපි දකින්නේ නුක ගහක් දකින්නේ. මොරටුවේ නගරය තුළ දීබඩු වලට ලී වලට සිද්ධ වෙනදී අපි දකිනවා. ඒ දැකලා ඒ පරාසය අතරේ මේ ගමේ ගහක් තියෙන තැන නුක ගහක් තියෙන තැන ඉඳලා මොරටුවට එන දක්වා කාලය අතර සිද්ධ වෙන දේවල් පිරවෙන්නේ මගේ ජීවන අත්දැකීම් වලින්. ඒතර මේ ජීවන අත්දැකීම් වලින් පරිභෝෂණය වෙලා ප්‍රතිනිර්මාණය වෙන්නේ ඇත්තටම මූලික අත්දැකීමම නෙවෙයි. ඒක තමයි මම හිතන්නේ මගේ කවියක ස්වરૂපය. හරිද? දැන් රංජිත් ඔබ කවි ලියලා තියෙන දීර්ඝ කාලයක් තිස්සේ දැන් මේ කවි ලිවීමේදී ජීවන අත්දැකීම් ලැබලා ඔබට මේ නිර්මාණ කරන්නේ නියැලෙන විට දැන් අපේ අතීත හා විවුරුමයක් තියෙනවා. එතකොට පරිවර්තන මාර්ගයෙන් අපිට බටහිර හා විවුරුම ඇවිල්ලා තියෙනවා. ජනකා විවුරුමේ තියෙනවා. මේ ඒ දේශීය හෝ විදේශීය මේ කාව්‍ය උරුමයන්ගෙන් කොහොමද ඔබ පෝෂණය ලබන්නේ? පෝෂණයක් අවශ්‍යද? අවශ්‍ය නැද්ද? මේක නිකන් සම්භූ ඥාණයෙන් එහෙම කරන්න පුළුවන්ද? මොකද ඒ ගැන හිතන්නේ? සැබවින් අපිට පෝෂණයක් අවශ්‍යයි. හැමතිස්සෙම අපි දැන් නිර්මාණයක් කරනකොට මේසයක් ළඟට ගිහිල්ලා කඩදාසියක් පෑනක් කරගෙන නිර්මාණයක් කරමි කියලා හිතලා දැන් කරන්න බෑ. අත්දැකීමක් එන්න ඕනේ. හැබැයි අත්දැකීම ආවත් ඒක සාමාන්‍ය මිනිස්සෙන් එහා කවියෙකු කරන වැඩේ කරන්න අත්දැකීම ප්‍රතිනිර්මාණය කරන්න නම් අර මුලින් කිව්වාගේ එයාට පෞද්ගලික ජීවිතය තුළ අත්දැකීම් තියෙන්න ඕනේ. ඊට අමතරව අපේ ජන සාහිත්‍යයේ අපේ පෙර પરම්පරාවන්ගෙන් අද ජන සාහිත්‍ය කියන එක ගත්තම ජන කවිය ජන කතාව උපදින්නේ නැහැ. නමුත් ඒක ලිඛිත සාහිත්‍යයක් බවට පරිවර්තනය කරලා දෙනවා ඒව පරිශීලනය කරන්න ඕන. මොකද අපේ විලේඛ මතේ පැල් කවිය කල් කවිය අහන්න හම්බ වෙන්නේ එවැනි පරිසරයක් නැති නිසා. නමුත් ඒවා පොතපතින් පරිශීලනය කරලා ඒකේ තියෙන හැඩතල හඳුනා ගන්න ඕන. ඊට අමතරව දේශීය වශයෙන් අපේ පෙර ගමන් කරුවන්ගේ සහ වර්තමාන පරපුරේ ආධුනිකයන්ගෙන් පවා නිර්මාණ තියෙනවා අපිට ගුරු කොට සලකන්න පුළුවන්. ඒවල හැඩතල අපි හඳුන ගන්න ඕනේ. ඒවා දකින්න උත්සාහ කරන්න ඕනේ. හපා කොටලා විච්ඡේදනය කරලා බලන්න ඕනේ මේවල තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම බටහිර කවිය වෙනත් රටවල කියන්නේ විජාතික කවියන්ගේ කවි. ඒ වරගෙන විශ්ලේෂණය කරලා බලන්න ඕනේ මේ තමන්ගේ කවිය පෝෂණය සඳහා මේවෙන් ලබන්න පුළුවන් ආලෝකය මොකද්ද කියලා. හැබැයි එතන සමහරු හිතනවා එහෙම කළාම මේක තමන්ගේ කවියට හානියක් කියලා. ඒ හානි වෙන්නේ අනුකරණය කළොත්. අනුකරණය කළොත් තමයි හානිය වෙන්නේ. ඒවෙන් ගන්න ඕන පෝෂණය ආලෝකය ලබා ගත්තට කිසිම වරදක් නැහැ. මොකද හේතුව ලෝක සාහිත්‍ය දිහා ගත්තාම හැමතැනම ජගත් කවිය දිහා බැලුවාම ජගත් කවියේ තියෙන ආලෝකය දිහා බැලුවාම ඒ හැම කවියක්ම පෝෂණය වෙලා තියෙනවා. උදාහරණයක් විතර ගත්තොත් එහෙනම් ධම්මපදයේ තියෙන ගාථා 423ම කවි. මේ කවි 423 පෝෂණය නොවිච්ච කවියක් වටහිරවත් තියෙනවද කියලා සැක හිතෙනවා. ඔමර් ඛයියාම් කියනවා බඳුනෙහිලු මිදියුෂ බඳුනේ හැඩය ගනී කියලා. ඉතින් අපේ බෞද්ධ සාහිත්‍යයේ 550 ජාතකයේ තියෙනවා අර ගිරාපෝතකයන් දෙන්නගේ කතාව. ඇමරිකාවේชิคාගෝ නගරයේ ආශ්‍රිතව කරන ප්‍රවේණි විද්‍යාඥයන් ප්‍රවේණිය පිළිබඳ කරන පරීක්ෂණයේ ඥාන පිළිබඳ පරීක්ෂණයේชิคาගෝ නගරයේ උපන් දරුවෝ අරගෙන වෙන නගරයකත් වෙන හොඳ නගරයක උපන් දරුවෝ අරගෙනชิคาගෝ නගරයේත් අරගෙන මේ වෙනස අධ්‍යයනය කරනවා. ඒතකොට විද්‍යාඥයෝ මේ පැත්තෙන් අධ්‍යයනය කරනවා පරිසරය හා ඥානවල හැසිරීම. අර විදියට අනිත් පැතිවල අධ්‍යයනය කරහම බෞද්ධ සාහිත්‍යය ගත්තහම ඒවා එක එක විදියට සංකලනය වෙලා තියෙනවා. බැලුවහම කයම් කියන දේ ඊට කලින් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. ඒ නිසා ඒ කියන්නේ මානව චින්තන උරුමයක්. උරුමයක්. ඒක ඊටා පැහැදිලි. ඔව්. අද අපි පෙරවදන මගින් ඔබට හඳුන්වා දුන්නේ රංජිත් මල්ලියාවඩු කිවිඳුන්ගේ සහෝදර මුහුණුවර නැමැති කාව්‍ය සංග්‍රහයයි අපි හිතනවා මේ සාකච්ඡාවට සොන් දීමෙන් පිපිරවදන අසන්නන් යම් කිසි භාවමය අත්දැකීමක් වගේම දැනුමක් අවබෝධයක් ලබන්න ඇති කවිය ගැනත් කවි නිර්මාණය ගැනත් ඒ වගේම කවියෙකුගේ අත්දැකීම කොහොමද කවියක් බවට පරිවර්තනය වෙන්නේ කියන කරුණ ගැන අපි සන්තෝෂ වෙනවා රංජිත් පැමිණීම ගැන පෙරවදනට ඔබගේ මේ සහෝදර මුහුණවල පොත ගැන කවි පොත ගැන අපි කළ සාකච්ඡාවල සහභාගී වෙන්න ඉදිරියේදී ඔබ බිහි කරන කවි පොතුත් අපි පෙරවදන මගින් මේ වගේම අසන්නට හඳුනා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔබ අතින් ඔයාට වඩා තව තව සාර්ථක නිර්මාණ වේවා කියලා ඒ වගේම ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔබතුමාට බොහොමත්ම ස්තුතියි මේ වැඩසටහනට ආරාධනය කරමින් මෙම පරිපත ගැන සාකච්ඡා කරන අවස්ථාවක් සලසා දීම පිළිබඳව. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ අශලා ගුණශේකර. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්.